ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.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 අද ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලාට කියලා දෙන්නේ සසර ගමන පිළිබඳවත් ඒ වගේ මේ සසර ගමනෙන් ඊතරව ලබන නිවන් ගමන පිළිබඳවත් ඇත්තටම සසර ගමන නවත්තන්නට නම් අපි නිවන් මඟ නිවන් ගමන යා යුතු වෙනවා සසර ගමන පිළිබඳව පින්නතුන්ලට කරුණ ටිකක් පැහැදිලි කරන්නේ මේ සාංශාරික ගමන පිළිබඳව ඇත්තෙන්ම අපි දැනගෙන ඉන්නට ඕන. පින්නතුනි සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ අපේ පින්නතුලා හොඳට අහලා තියෙනවා, ශ්‍රවණය කරලා තියෙනවා. අනමතග්ග සංයුත්තේ කියවනකොට ඉගෙන ගන්නකොට පුදුම විදිහට මේ සසර පිළිබඳව බියක් ඇති වෙනවා. ඒ බියක් ඇති වෙන්නේ පින්නතුනේ මේක මහා පුදුම අනවරාග ගමනක් නිසා. මේකේ කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක පුජ්‍යලයක් ගත්තොත් ඒ පුජ්‍යලයාගේ ආරම්භක කෙලවරක් මෙන්න මෙතනින් මෙයා පටන් ගත්තා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බලන්න මේක කොච්චර දීර්ඝ ගමනක්ද එහෙමනම් අපි හැම දිනාම මේ අනවරාග්‍ර ගමනේ නොගිය තැනක් නැහැ එක්තිස් තලෙන් හැම තැනටම අපි ගිහිල්ලා තියෙනවා බ්‍රහ්මය වෙලා ඉඳලා තියෙනවා දෙවියෝ වෙලා ඉඳලා තියෙනවා හ්ම් මිනිස්සු වෙලා ඉඳලා තියෙනවා රජවරු වෙලා ඉඳලා තියෙනවා ඒ වගේම සතර මහා පායෙත් හොඳට ඉඳලා තියෙනවා මේ ධර්ම කාරණා අනුව අපට ඉතාම හොඳට පැහැදිලි වෙනවා. අපි ගිහිල්ලා නැත්තේ පින්නතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල විතරයි. සුද්ධාවාසයට ගියාම එන්නේ නැහැ. අනාගාමී උත්තමය තමයි සුද්ධාවාසයට යන්නේ. ඒ අනුව අපි හැම තැනම ගිහිල්ලා ආපු පිටසක්. අපි ඉතින් නොලබපු සැපතක් නැහැ. ඒ වගේම නොලබපු දුකකුත් නැහැ. ඒ සියල්ලම අපි ලබලා තියෙනවා. එහෙමනම් මේ සාංශාරික ගමන පිළිබඳව අපි අවබෝධයෙන්ම කලකිරීමක් ඇති කරගත්තොත් තමයි අපට මේ සසරින් ඒකාන්තයෙන්ම එතර වෙන්නට අවස්ථාව ලැබෙන්නේ. දැන් බලන්න පින්නතුනි අනමතග්ග සංයුත්තේ සඳහන් වෙනවනේ මේ ලෝකේම තියෙන තුරුලතා ගස් කොළන් ඔක්කොම කපනවා. හිතන්න අපේ ඉඩමක තියෙන ගස් කොළන් කැපුවොත් කොහොම තියෙද නේද? ඒවා කපලා අඟලේ ඉතර කෑලි වලට කපනවා. ඉතින් ඊළඟට අපි හිතමු අපේ ගමකම තියෙන ඒවා ඊළඟට අපේ නගරයක අපේ රටේ පළාතේ මේ විදිහට සිංහරාජ වනාන්තරය වගේ වනාන්තරවල තියෙන ගස් කොළන් ඔක්කොම කපලා අඟලේ අඟලේ කෑලි වලට කපලා ගොඩක් ගහනවා කියලා හිතන්නකෝ මේක උපමාවක් ගොඩක් ගහලා මුළු ලෝකේම තියෙන ගස් කොළන්. ඉතින් මේ විදිහට ගොඩක් ගහලා එක කෑල්ලක් දානවා මේ මගේ අම්මා කියලා. තව කෑල්ලක් දානවා මේ අම්මගේ අම්මා තාච්චි. ඊළඟට යාච්චිගේ අම්මා. ඔය විදිහට මේ කෑලි ගොඩ දාලා ඒ කෑලි කොට ඉවර වෙන්න පුළුවන් කියනවා. හැබැයි මව් පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න මොන තරම් දීර්ඝ ගමනක්ද නේද? ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවක මේ සසර ගමනේදී දෝෂකය වෙලා හොරු වෙලා බෙල්ල කපාපු අවස්ථාවල ගලාගල ගලාගෙන ගිය රුධිරේ ප්‍රමාණය මේ මහා සාගරයේ ජලයට වැඩි කියනවා. සාමාන්‍ය කෙනෙකුට ඔක කිව්වහම ගණන් ගන්නෙත් නෑ ඉතින්. සාමාන්‍යයෙන් කියන්නේ අපි පුංචි කාලේ හිතන මෙච්චර කොහොමද කියලා. නමුත් පින්නතුනේ දැන් තේරෙනවා මේ ධර්මයේ කියවනකොට මේක මහා පුදුම ගමනක්. ඉතින් මේ ගමනට ප්‍රධානම හේතුව මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනුභෝධය. දුක දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ. නිවනක් ගැන අදහසක් නැහැ. ඒ වගේම මේ නිවන් දකින්න යායුතු මාර්ගය පිළිබඳව දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නාකම, මෙන්න මේ මෝඩකම, නැත්තම් මේ අවිද්‍යාව තමයි මේ සසර ගමනට ප්‍රධානම හේතුව. එහෙමනම් මේ අවිද්‍යාව පෝෂණය වුණේ පංච නීවරණ වලින්. පිනුතර දන්නවා නීවරණ කියන જાතිය දෙලින්ම කුසල්සිත වළක්වනවා. ධ්‍යානසිත වළක්වනවා. මාර්ගඵලසිත නවත්තනවා, වළක්වනවා. ආලෝකයේ තියෙන තැන අඳුරක් නැහැනේ. අඳුරක් තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැනේ. අන්ධකාර ආලෝක දෙක උනොවුන්ට විරුද්ධයිනේ. අන්න ඒ වගේ තමයි නීවරණ යම් සිතක තියෙනවා නම් ඒ සිතේ පින්නතුනි කුසලොත් නැහැ, ධ්‍යානොත් නැහැ, මාර්ගඵලත් නැහැ. එහෙනම් මෙන්න මේ කියන නීවරණ නාමයෙන් වදාළ ධර්ම තියෙන පහක්. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡා කියන මේ නීවරණ. ඉතින් එහෙමනම් අවිද්‍යාව හොඳට පෝෂණය වෙන්නේ. අවිද්‍යාවට ආහාරය සපයන්නේ මෙන්න මේ පංච නීවරණ. පංච නීවරණ තිබේම හටගත්තේ නෑ. පංච නීවරණත් යමකින් පෝෂණය වෙනවා. පංච නීවරණ පෝෂණය වෙන්නේ ත්‍රිවිධ දුස්චරිතයෙන්. කයෙන් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. මෙන්න මේ ద్వාරත්‍රයෙන් කිරණ වැරදි තමයි ඒකාන්තයෙන්ම පින්නතුනි පංච නීවරණයන්ට ආහාරය සපයන්නේ. ත්‍රිවිධ දුස්චරිතයට ආහාරය සපයන්නේ මොකද්ද? ත්‍රිවිධ දුස්චරිතයට ආහාරය සපයන්නේ පින්නතුනි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය හයක් තියෙනවනේ නේද? ඇස, කන, නාසය, දිව, කය සහ සිත. මෙන්න මේ ඉන්ද්‍රිය අසංවරය තමයි පංච නීවරණයන්ට ආහාරය සපයන්නේ. ත්‍රිවිධ දුච්චර්තයට ආහාර සපයන්නේ ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය සපයන්නේ කවුද? එකක් තිබේ හැටගත් එකක් නෙවෙයි. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය සපයන්නේ අසත්‍ය අසම්පජන්නේ. සිහියක් නැහැ නුවණක් නැහැ. සිහිනුවන දෙක නැති වෙනකොට පින්නතුනි ඉන්ද්‍රිය සංවර වෙන එක හඳ දෙයක් නෙවෙයි. එහෙනම් සති සම්පජාන්න නැත්නම් සිහිය නොවන දෙක නැති වෙන තැන අපි කියන අසතිය අසම්පජාන්නේ. ඒතුළ ඉන්ද්‍රිය සංවරයට ආහාරය උනේ සිහියක් නැහැ නුවණක් නැහැ. අසතිය අසම්පජාන්නේට ආහාරය උනේ අයෝනිසෝ මනස්කාරය. නොමගින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසකාරය කියලා කියන්නේ කොහොම භයානක ධර්මතාවයක්නේ. ඒ පිළිබඳව මේ දේශනාව ශ්‍රවණය කරගෙන යනකොට දැනගන්න හම්බේ. මොකද මේකේ අනිත් පැත්ත යෝනිසෝ මනසකාරය විස්තර කරනකොට පින්නතර දැනේ අයෝනිසෝ මනසකාරය කියලා කියන්නේ මොනතරම් බරපතල අකුසලයන් සිද්ධ වෙන්න මූලික වෙන දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟට පින්නතුන අයෝනිසෝ මනසිකාරයට ආහාරය සැපෙව්වේ අසද්ධාව. සද්ධාව නැතිකම. එහෙනම් අද ගොඩාක් අය සද්ධාව වැඩි ගණන් ගන්නෑ. මේ නවීන විදිහට බනහන අය අලුත් අලුත් අමුතු දේවල් අහන අය පින්නතුනි සද්ධාව සත පහකට ගණන් ගන්නෑ. බලන්න ශ්‍රද්ධාව නැති කෙනාට ඉතින් ඇති වෙන්නේ අයෝනිසෝ මනසකාරය තමයි. ශ්‍රද්ධාව තිබුණොත් තමයි යෝනිසෝ මනසකාරය ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව පුංචි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ශ්‍රද්ධාව බලයක් ඇටියට, ඉන්ද්‍රියක් ඇටියට, ඊළඟට ධනයක් ඇටියට, අනුත්තරීය ධර්මයක් ඇටියට මේ හැම තැනම ශ්‍රද්ධාව බීජයක් ඇටියට දේශනා කළේ ශ්‍රද්ධාව නැතුව යන්න බෑ. එහෙනම් අයෝනිසෝ මානසිකාරයට ආහාරය සැපෙවි කවුද? අශ්‍රද්ධාව. අශ්‍රද්ධාව තාරය සැපෙවි අසත් ධර්ම ශ්‍රවණය. බණ කියලා අහන්න වෙන වෙන දේවල්. අන්න අසත් ධර්ම ශ්‍රවණය අහනකොට තියෙන අසද්ධාව තමයි වැඩෙන්නේ. අසද්ධාවට ආහාරය සපයන්නේ කවුද? අසද්ධාවට ආහාරය සපයන්නේ පින්නතුනි. අසද්ධර්ම ශ්‍රවණේ අසද්ධර්ම ශ්‍රවණයට ආහාරය සපයන්නේ අසත්පුරුෂ ආශ්‍රය. ඔන්න සතර ගමන බලන්න. අසත්පුරුෂයා නිසා අසත් ධර්මයේ ලැබෙනවා. අසත් ධර්මයේ නිසා අසද්ධාව වැඩෙනවා. අසද්ධාව නිසා අයෝනිසෝ මනසිකාරය වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා අසත්‍ය අසම්පදඤ්ඤේ වැඩෙනවා. අසත්‍ය අසම්පදඤ්ඤේ නිසා ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට ත්‍රිවිධ දුචරිත සම්පූර්ණ වෙනවා. ත්‍රිවිධ දුචරිත සම්පූර්ණ වෙනකොට පංච නීවරණ හොඳට වැඩ කරනවා. පංච නීවරණ වැඩ කරනකොට පින්නතනේ අවිද්‍යාව පෝෂණය වෙලා මේ සාංශාරික ගමන හේ ගලාගෙන යනවා. ඒක තමයි සසර ගමන. එහෙමනම් අපට දැනගන්න ඕන විශේෂයෙන්ම මේ දේශනාවෙන් නිවන් ගමන පිළිබඳව. මේ නිවන් ගමන අපි ගත්තොත් දැන් නිවනේ ඉඳලා ආපස්සට ආවොත් දුනට ආසන්නම කාරණේ සත්බෝධංග ධර්මයි. සත්බෝධංග ධර්ම වලට ආසන්නම සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන වලට ආසන්න ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතයට ආසන්නම ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට ආසන්නම සති සම්පජාන්න. සති සම්පජාන්නයට ආසන්නම යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට ආසන්න සද්ධාව. සද්ධාවට ආසන්න පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයට සත්පුරුෂ ආශ්‍රය. එහෙනම් බලන්න මේක අපි හොඳට දැන් තේරුම් ගන්න ඕන. නිවන් මඟ. එහෙනම් අපි නිවනට මූලික වෙන දේ ඉඳලා ඉස්සරහට ඉස්සරහට මේ දේශනාව ශ්‍රවණය කරගෙන යමු. නිවනට පින්නතුනි මූලිකම වෙන දෙයක් තමයි මේ සූත්‍රයෙන් ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා කල්යාණ මිත්‍ර ඇසුර. සමහර වෙලාවට මගේ බණහනායට හිතෙනවා ඇති මේ හාමුදුරුවෝ කල්යාණ මිත්‍රයා ගැන හරියට කියනවා කියලා. ඒත් ඇත්තටම මම කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා පිළිබඳව දවසට දෙවතාවක් දේශනා කළා තියෙනවා. අපි වගේ මේ මන්ද ප්‍රඥාවක් තියන අයට නෙවෙයි. සරියොත් මුගලන් ආනන්ද කාශ්‍යප වැනි සංඝ තලයේ උන්වහන්සේ දේශනා කරනවා නිතිපතාම දිනපතාම දවසට දෙවතාවක් ප්‍රී කරනවා දුර්ලභෝ සත්පුරුෂ සංසේව මහණනි කල්යාණ මිත්‍ර ඇසුර හරි දුර්ලභයි ඒ නිසානේ අපේ පැරණි මුතුන් මිත්තෝ මොන පින්කම කළා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍යා කියලා ඒ කල්යාණ මිත්‍ර ඇසුර ප්‍රාර්ථනා කරන්න පින්නතුනි කල්යාණ මිත්‍ර ඇසුර නැතුව අපට ගමනක් නැහැ. අපි මේක තේරුම් ගන්න ඕන. කල්යාණ මිත්‍ර ඇසුර නැතුව අපට ගමනක් නැහැ. එහෙමනම් නිවන් ගමනට මූලිකම සාධකය තමයි මේක. අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒවට පින්නතුනි කරුණු පෙන්නනවා නම් කොතේක කරුණු තියෙනවා. ඉතින් අර අසත්පුරුෂ වදුකා සූත්‍රය මේ වෙලාවේ සිහියට ගත්තොත් වටිනවා. මොකද කල්යාණ මිත්‍ර අසත්පුරුෂ කියන අපි තේරුම අපි තේරුම් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයා කවුද අසත්පුරුෂයා කවුද කියලා අපි තේරුම් ගන්න බෑ. එහෙම නැත්නම් අපි අසත්පුරුෂයාට කල්යාණ මිත්‍රයා කියලා හිතනවා. කල්යාණ මිත්‍රයාට අසත්පුරුෂයා කියලා හිතනවා. එහෙම අවස්ථා ඕන තරම් මේ සමාජයේ තියෙන මොකද පුද්ගලිය හඳුනා ගන්නට දන්නේ ඒකට අදාළ සූත්‍ර දේශනා ශ්‍රවණය කරලා තමන්ගේ හිතේ ධර්මකාරණා තියෙනවා නම් එයාට තේරෙන මෙන්න අසත්පුරුෂයා මෙන්න කල්යාණ මිත්‍රයක් කියලා. පින්නතොනේ අසත්පුරුෂ වදුකා සූත්‍රයේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය අසත්පුරුෂයාගේ ස්වභාවය හරියම සරලව ඕන කෙනෙකුට මතක තියාගන්න පුළුවන් විදිහට භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. උන්වහන්සේ වදාරනවා මහණෙනි අසත්පුරුෂයා නිතරම අනුන්ගේ අගුණ කතා කරනවා. ඔන්න ලක්ෂණයක්. මේ සමාජයේ සමහර මිනිස්සු ඉන්නව නේද? මොනම අවස්ථාවකවත් පින්නතුනේ කෙනෙකුගේ ගුණයක් කියන්නේ එහෙම මිනිස්සු ඉන්නවා කතා කරන්නේම වැරද්දා. දැන් හොඳට කල්පනා කරලා බලන්න එහෙම මිනිස්සු දැන් අපිට සමහරවිට අපේ සිත්වල ඉන්නවනේ හවලානම් පුදුම කෙනෙක්. කාගවත් ගුණයක් කියන්නේ. ඒ අසත්පුරුෂ ලක්ෂණ. දිව නැමෙන්නේ නැහැ ගුණයක් කියන්නේ. ඊළඟට අසත්පුරුෂයාගේ දෙවන ස්වභාවය තමයි කවුරු හරි කෙනෙකුගේ අගුණයක් ගැන කිව්වොත් අසත්පුරුෂයාට ඊට වඩා දෙයක් නැහැ. හරිම කැමති. කවුරු හරි ඇවිල්ලා කාගේ හරි ඕපදූපයක් කියනවට අසත්පුරුෂයා හරීම කැමති. ඉතින් කවුරු හරි කෙනෙක් කිව්වොත් අහවලා මෙහෙම වැරදි කරනව නේද කියලා. ඉතින් මෙයා දන්න ඒවයි, නොදන්න ඒවයි පින්නතුනේ හදලා කියන්නේ. කියන්නේ අගුණ වලට හරි කැමති. සාමාන්‍ය මෙලබැස කැමති මොනවටද? අන්න ඒ වගේ තමයි ඉතින්. එයා කැමති අගුණ කතා කරන්න බයි. කිසිම අවස්ථාවක් කෙනෙකුගේ ගුණයක් කියන්නේ නැහැ. කවුරු හරි අගුණයක් කතා කරොත් උඩ පැන පැන යකුඩ කියන්නේ. ඒ අසත්පුරුෂ ලක්ෂණ. ඊළඟට මේ අසත්පුරුෂයාගේ ස්වභාවයක් තමයි මොනම වෙලාවක කෙනෙකුගේ ගුණයක් නම් කටින් එළියට පයින්නේ නැහැ. කවුරු හරි ගුණයක් ගැන කිව්වත් එයාට ඒක රුස්සන්නේ නැහැ. එහෙම කාගේ හරි ගුණ වර්ණනා කරනකොට අසත්පුරුෂයා මොනවා හරි වචනයක් දාලා කොහොම හරි අර ගුණේ නවත්තන්නයි බෑයම. ඒක තමයි ඉතින් අසත්පුරුෂයාගේ තියෙන ස්වභාවය. දැන් බලන්න මෙහෙම මිනිස්සු නැද්ද සමාජේ? මෙහෙම මිනිස්සුම තමයි ඉන්නේ. ඊළඟට සත්පුරුෂයාගේ ස්වභාවය මොකක්ද? කිසිම අවස්ථාවක කෙනෙකුගේ අකුණයක් කියන්නේ නැහැ. ඇත්තට එහෙම මිනිස්සු ඉන්නවා මේ සමාජේ. කාගවත් වැරදි කතා කර කර දඟලන්නේ ඒක තමයි යාගේ විශේෂම ලක්ෂණය. අගුණ කතා කරන්නේ නැතිකම. ඊළඟට කවුරු හරි අගුණයක් ගැන කෙනෙකුට කිව්වොත් ආවම තමයි තින් සතරටින් අපේ අතිමුත්තම කොච්චර වෙලා ඇද්ද? හැබැයි පුද්දලයාගේ ওই වැරද්ද කරාට හොඳ ගතිගුණ තියෙන අපලෝක හදාගන්න බලමු කියලා. ගෙදරට හරි ගිහිල්ලා හොයාගෙන ඒ වරදෙන් මුදව ගන්න මේ සත්පුරුෂයා මහන්සි ගන්නවා. ඊළඟට පින්නතොනේ මොනම අවස්ථාවකවත් කෙනෙකුගේ අගුණයක් කතා කරන්නේ නැහැ. ඒ සත්පුරුෂයාගේ ස්වභාවය. ඊළඟට කවුරු හරි අගුණයක් කිව්වත් ඒක ඇත්තට ගණන් ගන්නේ නැහැ. ඒ කියන්නේ වැරදි වහනමක් කියන එක නෙමෙයි. කොහොම හරි හදාගන්න බලනවා නමුත් ඒ පුද්ගලයාගේ ආත්ම ගරුත්වයට හානියක් වෙන විදිහට කටයුතු කරන්නේ ඊළඟට කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයක් තමයි නිතරම පින්නතුනි අනුන්ගේ ಗುಣ කතා කරනවා. එහෙම මිනිස්සු ඉන්නව නේද? හරීම කැමති අනුන්ගේ ಗುಣ කතා කරන්න. ඒ සත්පුරුෂයෙක්ගේ හැටි. ඊළඟට කවුරු හරි ගුණයක් ගැන කිව්වොත් එයාට ඊට වඩා දෙයක් නැහැ. හරීම සතුටෙන් ඒ පුජ්‍යලයාගේ ಗುಣ වර්ණනා කරනවා. මේ සත්පුරුෂ ලක්ෂණ. ඉතින් මේක මතක තියාගන්න පහසු නැද්ද? පහසුයි. අන්තත් පුරුෂයා නිතරම අනුන්ගේ වැරදික කතා කරනවා. ඇහුවොත් උඩ පැන පැන කියන ගුණයක් කිසිම දවසක් කතාවක් නැහැ. කවුරු හරි ගුණයක් කිව්වත් ඒක වහනවා. කල්යාණ මිත්‍රයා කිසිම දවසක අගුණ කතා කරන්නේ නැහැ. කවුරු හරි අගුණයක් කිව්වොත් ඒක ටිකක් සමනය කරනවා. ගුණ කතා කරන්න හරි කැමති කවුරු හරි ගුණයක් ගැන ඇහුවොත් ඉතාම සතුටෙන් නොසඟවා දන්න ගුණ කියනවා. ඒ තමයි කල්යාණ මිත්‍රයෙකුගේ ස්වභාවය. එහෙමනම් මේ කල්යාණ මිත්‍රාශ්‍රය මහ පුදුම දෙයක් පින්නතුනේ. මේ ආශ්‍රයයට කරන්න බැරි දෙයක් නැහැ. බනහන ඔබෙත් බන කියන මගේ ජීවිත මේ විදිහට පරිවර්තනය වුණේම කල්යාණ මිත්‍රෙක් නිසා. අපිට කසත්පුරු ශාස්ත්‍රයක් ලැබුණා නම් අපි අද ඉන්නේ කොහෙද කියලාවත් අපි කවුරුත් දන්නේ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මහා වටිනා දෙයක්. ඒ කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන දේ අමිල වස්තුවක් ලැබෙන්නේ. මිල කරන්න බෑ. කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන දේ තමයි ශ්‍රී සද්ධර්මය. මේ සද්ධර්මය ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා. දැන් බලන්න අපි හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ. උන්වහන්සේගෙන් අපිට ලැබිච්ච දේ මොකද්ද? අපිට ලැබිච්ච දේ තමයි සත්‍ය ධර්මය. එහෙමනම් ඊට පහළින් සිටින කල්යාණ මිත්‍රව ගැන හිතුවත් ඒ අයගෙන් ඇත්තටම ලැබෙන අනුශාසනාවන් ධර්ම දේශනාවන් ඊළඟට මේ ආදී ධර්ම කාරණාම තමයි කල්යාණ මිත්‍රයාගේ අපට ලැබෙන්නේ වෙන දෙයක් නෙවෙයි එහෙමනම් අපට කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන දේ තමයි අපි මුලින් කිව්ව විදිහට මේ ශ්‍රී සත්‍ය ධර්මය. ඉතින් බලන්න අපේ අපි හැම දෙනාගේම මහා කල්යාණ මිත්‍රයන් වහන්සේට උතුරා බුදුරජාණන් වහන්සේගෙන් මේ අමිල වස්තු අපට ලැබුණේ නේද? ඊළඟට අපේ ගුරුවරුන්ගෙන් අපට මේ ධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. විනය ඉගෙන ගන්න ලැබුණා, අභිධර්ම ඉගෙන ගන්න ලැබුණා. ඒ ලැබුණේ පින්නතුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිනම් අපට මේ ශ්‍රී සද්ධර්මය ලැබෙන්නේ නැහැ. බලන්න මේ සද්ධර්මය අපි ළඟ තියෙනවා කියලා කියන්නේ ඒක අපට මොනතරම් ජීවිතයට රැකවරණයක්ද පිළිසරණක්ද ධර්මය කෙනෙක් දන්නවා කියලා කියන්නේ ඒ ධර්මයේ දන්න කෙනාට පුංචි දරුවෙක් වුණා මේ දරුවට ධර්මයට කරන ගෞරවය කරන්න පුළුවන් කියනවා. දැන් අපි චෛත්‍යයක් හදලා චෛත්‍යයට වඳින්නේ කි ධාතුන් වහන්සේලා තැන්පත් කරන නිසානේ. ඒකට අපි කියන්නේ ධාතු චේතී කියලා. කවුරු හරි කෙනෙක් පොඩි දරුවෙක් හරි ධර්මයේ දරාගෙන ඉන්නවනේ ඒක ධම්ම චේතිය. නේද? එහෙමනම් අපි මේවා හොඳට තේරුම් ගන්න ඕන ධර්මයේ තියෙනවා කියලා කියන්නේ ඒක පුංචි රකවරණයක් නෙවෙයි. දැන් බලන්න පින්නතුනේ මේ බහුශ්‍රතකම නැත්තම් මේ ධර්ම දරබව ශ්‍රී සද්ධර්මයේ Taman ළඟ තියෙනවා නම් ඕනම කෙලෙසයකට මුහුණ දෙන්න පුළුවන් නේ. දැන් කෙනෙකුගේ සිත රාගයෙන් මත් වෙලා රාගයෙන්ම සිත් වැල් පිටින් රාග සිතුවිලි නම් කාමක සිතුවිලි නම් එන්නේ ධර්මයේ දන්න කෙනාට රැකවරණයක් නැද්ද? තියෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනා නම් ඕකටම අහු වෙලා සතරට අහු වෙනවා. ධර්මයේ දන්න කෙනා බලනවා මේක ඉච්චර ගැළපෙන දෙයක් නෙවෙයි. එයා වහාම ඒකට අනුරූපව අසුබය පුරුදු කරනවා. අර බලන්න. ඒක රාගය යටපත් වෙනවා. දැන් තරහයෙන් නිතරම තරහෙන් ඉන්න පුද්ගලෙ කොච්චර ඉන්නවද? හැම දෙයකම තරහ. තරහෙන් ඉන්න පුද්ගලයාට පින්නතුනි එයාට ධර්මයේ නැත්තම් එයා දිගටම වැලක් වගේ කේන්තියෙන් පටිගෙන් ඉස්සරහට යනවා. හැබැයි ධර්මයේ දන්න කෙනා වහා මෛත්‍රීසිත නිචිත පුරුදු කරනවා. ඉවසීම පුරුදු කරනවා. ඉතින් බලන්න ධර්මයේ තියනවා කියන්නේ අපිට කොච්චර පිළිසරණක්ද? අපේ හිත විප්සිත වෙනකොට නොසන්සුන් වෙනකොට ධර්මය දන්නේ නැත්තම් තවත් විතින් නොසන්සුන් වෙන වැඩනේ අපි කරන්නේ සාමාන්‍ය සමාජයේ එක්ක ගහ ගන්න යනවා බැන ගන්නවා බොනවා මොනවා හරි අකට එකක්. නමුත් හිත විප්සිත වෙනකොට ධර්මයේ දන්න කෙනා දන්නවා අනේ පන්සලකට ගිහලා බෝධියක් ගාව කියලා වාඩි වුණත් මට මේක ටිකක් සංසම් කරගන්න පුළුවන්. එහෙන් වාඩි වෙලා හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. එතකොට අර தત્ත්වේ පාලනය වෙනවා. එහෙමනම් ධර්මය දැනගැනීම කියලා කියන්නේ පුංචි දෙයක් නන් නෙවෙයි. ඒකාම වටිනා දෙයක්. ඒ නිසා ධර්මයේ තියෙන ප්‍රකවරණේ පිළිසරණ මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ උතුම් ධර්මය අපට ලැබෙන්නේ ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍රයා නිසා. ඔන්න ඊළඟට ඒ ධර්මය දරාගෙන ඒවා නිතර නිතර මෙනෙහි කර කර ඉන්නකොට මොනවද ලැබෙන්නේ? ලැබෙන දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව වැඩෙන වෙන දෙයක් නැහැ. ඒකනේ ශ්‍රද්ධාව වැඩෙන්න බණ අහන්න ඕන කියන්නේ. ඕනම කෙනෙකුගේ ශ්‍රද්ධාව වැඩෙන්නේ මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන්. අපේ ජීවිත ගන්නකෝ. අපේ ජීවිත පින්නතුනේ සද්ධාවෙන් පෝෂණය වුණේ බණ ඇසීමෙන්. එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එකක් සුළුපට දෙයක්ද? මම ඒක මුලින්ම මතක් කළා. ශ්‍රද්ධාව කියලා කියන්නේ සුළුපට දෙයක් නෙවෙයි. මේක චෛත්‍යයක්. සිතුවිල්ලක් තමයි. හැබැයි ශ්‍රද්ධාව නැතුව ගමනක් නෑ. මොකද ශ්‍රද්ධාව? සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිටිබඳව තියෙන ප්‍රසාදයට තමයි සද්ධාව කියලා කියන්නේ. එතකොට බලන්න මේ උතුම් සද්ධාව මේ සද්ධාව ඇති වෙන්නේම බණ ඇසීමෙන්නේ. බණ අහන්න නැති කෙනෙකුට මේ ශ්‍රද්ධාව ඇති වෙනවද? කවදාවත් බනහන් නැති කෙනෙකුට ශ්‍රද්ධාවක් දිනු කරගන්න බෑ. එහෙමනම් මේ ශ්‍රද්ධාව පිළිබඳවත් අපේ පින්නතුල හොඳට කරුණ දන්න නිසා මං වැඩියෙන් යමක් කියන්න යන්නේ නැහැ. හැබැයි එකක් කියනවා ශ්‍රද්ධාව කියන එක ප්‍රඥාව ඇති කරගන්න අත්‍යවශ්‍ය දෙයක් කියන එක හැමෝම මතක තියාගන්න ඕන. මොකද වර්තමාන සමාජයේ බොහෝ අය ශ්‍රද්ධාව අධේ කරන්නේ කෙලින්ම ප්‍රඥාව තමයි ඕන කියලා ප්‍රඥාව කරා යන්න දඟලනවා ශ්‍රද්ධාවකින් තොරව. එහෙම අයට පින්නතුනි දැන් මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියලා කිව්වහම සමහර හිතන්නේ මේ මල් පූජා කරන එක බුද්ධ පූජා කියන එක ඕවා වැඩක් නැහැ. ඒවට ශ්‍රද්ධාව මුල් වෙනවා තමයි. හැබැයි ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒකම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයෙන් සද්ධාව කියන්නේ. එහෙමනම් මේ උතුම් සද්ධාව අපට අත්‍යවශ්‍යයි මේ ගමනට. ඊළඟට ශ්‍රද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? ශ්‍රද්ධාව නිසා අපට ලැබෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනස්කාරය. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ ਸਰුවඥතා ඥාණයෙන් මම දකින වටිනාම දේ තමයි මේ යෝනිසෝ මනස්කාරය. තරුණහන්සේගේ ਸਰුවඥතා ඥාණයෙන් උන්වහන්සේ දැකපු වටිනාම දීමේක ඊට වඩා දෙයක් උන්වහන්සේ දැකලා නැහැ. ඊළඟට ඒකේ අනිත් පැත්ත උන්වහන්සේ වදාරනවා මම දකින භයානකම දේ තමයි අයෝනිසෝ මනස්කාරය. මේ காரணා දෙක පිළිබඳව එහෙනම් බෞද්ධයන් තුළ හොඳ වැටහීමක් තියෙන්න ඕන. දැන් කෙනෙක්ගෙන් අහුවොත් ඕන කෙනෙක් කියනවා යෝනිසෝ මනස්කාරය මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම. එහෙම කිව්වට ඒකේ බරපතල කිසි අගයක් සාමාන්‍යයට තේරෙන්නේ නැහැ. නමුත් පින්නතර මේක හරිම වැදගත්. දැන් බලන්න සරලම උදාහරණයක් ගත්තොත් මේක ගැඹුරට ගැඹුරට යන එකක්. නමුත් අපි බොහොම කාටත් තේරෙන විදිහට ගත්තොත් යෝනිසෝ මනස්කාරය ගැන දැන් බලන්න අපි ద్వාරත්‍රයෙන් කටයුතු කරන්නේ හිත කය වචනය ద్వාරත්‍රය එතකොට මේ ద్వාරත්‍රයෙන් තමයි අපේ සියලු කාර්යයන් සිද්ධ වෙන්නේ. කයින්, වචනේ, සිතින්. එතකොට මේ ద్వාරත්‍රයෙන් කටයුතු සිද්ධ වෙනකොට ඔහේ පින්නතුල මෙනෙහි කිරීමක් නැත්නම් නුවණින් මෙනෙහි කිරීමක් නැත්නම් එතන තියෙන අයෝනිසෝ මනසකාරය. කයින් වැඩ කරනකොටත් එහෙමයි. වචනෙන් වැඩ කරනකොටත් එහෙමයි. සිතින් හිතනකොටත් එහෙමයි. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් බලන්න අපි කටින් වචන පිට කරනකොට කිසිම විදිහකට ඒ ගැන මෙනෙහි කිරීමක් නැහැ. සාමාන්‍යයෙන් ලෝකයා පුරුදු වෙලා තියෙන ඔය කට දෙනවා හේදියට දානවා. ඒක සත්‍යද කියලා හිතනවා නම් අසත්‍යද කියලා නුවණින් මෙනෙහි කරනවා නම් බලන්න බොරුව මොකක්ද මේක බොරුවක්ද ඇත්තක්ද බොරුවක්ද ඒක මෙනෙහි කරනවා නම් බොරුවක් එළියට යන්නේ නැහැ මුසාවෙන් වළකිනවා අර සත්‍ය උනත් එකපාරම එළියට දාලා විනාශයක් කරන්නේ එයා කල්පනා කරනවා මේ ඇත්ත කීම තුළ මොකද්ද වෙන්නේ අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද කියලා බලනවා අන්න නුවණින් මෙනෙහි කරනවා බලන්න. ඊළඟට Taman කියන්න යන දේ කුසල්ද අකුසල්ද කියලා හිතනවා. මෙන්න මේ විදිහට හිතලා බොහෝම පරිස්සමට වචන එලිට දාන්න පුළුවන්නේ මේ යෝනිසෝ මනස්කාරය තිබුණොත් විතරයි. සිල් රකින්නත් බලපුවහම මේක ඕන. ඉතින් එහෙමනම් පින්නතුණි පින්නතුණට තාම සරලවයි මම කියේ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම දකින්න යෝනිසෝ මනසකාරය නැතු බෑනේ. එහෙනම් මේ නුවණින් මෙනෙහි කිරීම කියන එක අත්‍යවශ්‍යයි. එහෙමනම් යෝනිසෝ මනසකාරය ඇති කරගන්න තින් අප ටිකක් භාවනා කරන්න ඕන. මේක නිකන් දැනගත්තා කියන පළියටම යෝනිසෝ මනසකාරය දිනු වෙන්නේ නැහැ. ඒක සමත වශයෙන් භාවනාවක් පුරුදු කරලා සිහිය හොඳට පුරුදු කරන්න ඕන. සිහිය නෝන දෙක හොඳට පුරුදු කරපු කෙනාට තමයි නුවණින් මෙනෙහි කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම පින්නත නුවණින් මෙනෙහි කරන්න අවස්ථාවක් නැහැ. එහෙමනම් දැන් හැමෝම තේරුම් ගන්නද ශ්‍රද්ධාව නිසා අපට ලැබෙන දේ මොකද්ද? යෝනිසෝ මනස්කාරය. හැම වෙලෙම ద్వාරත්‍රයෙන් කටයුතු කරනකොට අර්ථය මෙනෙහි කරලා අනර්ථය මෙනෙහි කරලා අර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අනර්ථය බැහැර කරමින් අර්ථය බැහැර කරන්නේ අනර්ථය බැහැර කරමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි කොටිම්බ කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඊළඟට පින්න තුනේ යෝනිසෝ මනසිකාරයෙන් සහ අපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මනසිකාරයෙන් සහ අපට ලැබෙන දේ තමයි සති සම්පජාන. සිහිය සහ නුවණ. සිහි නුවණ දෙක යම් කිසි මට්ටමකට තිබුණොත් යෝනිසෝ මනසිකාරය හදා ගන්නත් පුළුවන්. යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට ඒකාන්තයෙන් සිහිය නුවණ දිනු කරන්න පුළුවන්. එතකොට මේ සති සම්පජන්න. ඇත්තටම සිහිය කියලා කියන්නේ නිවන් දකින්න අත්‍යවශ්‍ය කරන සායිසිකය. අපි මේක සති ඉන්ද්‍රිය කියන සති බලය කියනෝ නේද? සතර සතිපට්ඨාන වල තියෙන මේ සතිය. ඊළඟට පින්න තුනේ බොජ්ජංග ධර්ම වල පළවෙනි බොජ්ජංග ධර්මයේ සම්මා සති ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සති. මේ විදිහට මේ එකම සතිය විවිධ විවිධ අවස්ථාවල විවිධ නම් වලින් හඳුන්වනවා. එතන මේ සතිය එකම සතිය මේ සති ගොඩක් නෙවෙයි. හැබැයි මේ එකම සතිය පින්නතුන දිනු වෙලා දිනු වෙලා ඉස්සරහට ප්‍රබල වීම තමයි සිද්ධ වෙන්නේ. බෝධ්‍යංග ධර්මයක් වෙනකොට මේක හොන්දටම ප්‍රබලයි. අපි හිතමු ළමෙක් ඉගෙන ගන්නවා මොන හරි විෂයක්. අපි හිතමු ඉංග්‍රීසි කියලා. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඒ ළමයා ලදරු පාසලෙදිත් ඉගෙන ගන්නවා පුංචි පුංචි වචන. ඊළඟට බාලාංශයට ඉස්කෝලේට ගියාම ඉතින් සාමාන්‍ය පෙළ දක්වාම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඊළඟට උසස් පෙළේදී ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලය යනවා නම් ඒ ගිලත් ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ පිට වුණාමත් නැවත ඉගෙන ගන්නවා. එකම ඉංග්‍රීසි භාෂාව. එතකොට පින්නතුනේ දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අනේ මෙයා ලදරු පාසලෙත් ඉගෙන ගත්ත ඉංග්‍රීසි දැමුත් ඉගෙන ගන්න ඉංග්‍රීසි කියලා. නේද? ඒක එක අවස්ථාවල එක එක මට්ටම්. අන්න ඒ වගේ තමයි මේ සතියක්. මේ සතියක් පින්නතුනේ මුලින් බොහෝම තමන් කරපු කීප දේ සමහරුන්ට මතක නැහැනේ. එහෙමනම් මේ සතිය මේ විදිහට දියුණු කරගෙන දියුණු කරගෙන ඇවිල්ලා නිවනට උපකාර වන මට්ටමට මේක දියුණු කරනවා. ඇත්තටම අපි භාවනා කරනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. මේ සිහිය දියුණු කරන එක. භාවනා කරනවා කියලා කියන්නේ ඇත්තටම සිහිය දියුණු කරන එක. බලන්න ඕනම භාවනාවක් කරා. ওই හැම භාවනාවකම කරන්නේ දැන් කායානුපස්සනාව. අපි සතර සතිපට්ඨාන ගමු. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. හොඳට බලන්න පින්නතුණිය සිහිය නෙවෙයි තියෙන්නේ. සතියමයි තියෙන්නේ. කාය පිළිබඳව සිහියෙන් උගන්නනවා. ඊළඟට විඳීම් පිළිබඳව සිහියෙන් උගන්නනවා. සිත පිළිබඳව සිහියෙන් ඉන්න. ධර්මතා පිළිබඳව සිහියෙන් ඉන්න. ඇයි මේ? සිහියෙන් ඉන්නේ අවබෝධය කරා යන්න. හොඳට මතක තියාගන්න සිහිය තියනවා නම් එතන අවබෝධය තියෙනවා. ඒ කියන්නේ සති සම්පදන්න. සිහිය තියනවා නම් ඒවා යුගනද්දයි එකටමයි යන්නේ සති සම්පදන්න. එහෙමනම් සිහිය කියලා කියන්නේ තාම අතිනාදයක්. එතකොට බලන්න අර යෝනිසෝ මනස්කාරයේ තියෙන කෙනාට තමයි නැවත නැමත සිහියෙන් නොවනින් මේ කර්මස්ථානයක් උනත් මෙනෙහි කරන්න පුළුවන්. තේමනම් ඒකට යෝනිසෝ මනසකාරය නිසා අපට ලැබෙන දේ තමයි සති සම්පජඤ්ඤ. පින්නතුන සති සම්පජඤ්ඤ නිසා අපට ලැබෙන දේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. එතකොට බලන්න සතර සංවර සීලයේ දෙවෙනි සංවර සීලේනේ අත්‍යවශ්‍ය සීලය ප්‍රාථමික සංවර සීලයක් රකින්නවා. ශික්ෂාපද සමාදන් වෙලා රකින්න සීලය. ඉන්ද්‍රිය සංවර සීලයට ශික්ෂාපද නැහැ. ඒක ඉතින් සිහියෙන්ම තමයි රැකෙන්නේ. එහෙමනම් මෙන්න මේ ඉන්ද්‍රිය සංවරයට ඉන්ද්‍රිය කියලා කිව්වේ ඇස කන නාසය දිව ඊළඟට මේ කය මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ සංවරයට පින්තුනි විශේෂයෙන්ම බලපෑමේ සිහිය නොවන සිහිය නොවන තියෙනකොට ඉන්ද්‍රිය කොහොමත් සංවරයි එතකොට බලන්න ඉන්ද්‍රිය සංවර සීලයට අවශ්‍ය කරන්නේ මෙන්න මේ සිහිය ඉන්ද්‍රිය සංවර සීලය නැතුව කොතර සිල් දැක්කත් ඒක සීල විසුද්ධියක් වෙන්නේ නිවන් පිණිස උපකාර වන සීලයක් බවට පත් වෙන්නේ එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරෙහි තියෙන වටිනාකම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කාලේ ඔය සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙන රහතන් වහන්සේලා පවා පුදුම විදිහට ඉන්ද්‍රිය සංවර සීලෙන් යුක්තයි. අර චිත්තගුත්ත මහරහතන් වහන්සේ. ඒ තමන් හිටපු ලෙනේ චිත්‍ර ඇඳලා තිබුණේ. නමුත් උන්වහන්සේ අවුරුදු ගණනාවක් ඒ ලෙනේ ඉඳලා උන්වහන්සේ දැක්කේ නැහැ චිත්‍ර ඇඳලා තිනවා. ඒ තරම් සංවරයි. ඉන්ද්‍රිය සංවරය. එහෙමනම් පින්නතුනි කෙලෙස් නැසන දෙයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. මොකද කෙලස් ගලන්නේ එතරන්නේ. එහෙමනම් ඉන්ද්‍රිය ටික සංවර කර ගැනීම ඉතාම වටිනවා. ඊළඟට පින්නතුනි මේ ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනවා. කියන්නේ සුපරිසුදු පුද්ගලයෝ බවට පත් වෙනවා. කයින් වචනයෙන් සිතින් මොනම විදිහකටවත් වැරදක් කරන්නේ නැහැ. එතකොට ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට මොනවද වෙන්නේ? මොනවද අපට ලැබෙන්නේ? පින්නතුනි පරම සීලයෙන් යුක්තනම් බොහොම සුපුරුසු පුජ්‍යලෙක් නම් ඔන්න සතර සතිපට්ඨාන වැඩෙනවා. මොකද ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්නත් සිහිය නුවණ හරි අවශ්‍යයි. මෙහෙම පරිපූර්ණ සීලයක් තියෙනකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ අනුපස්සනාවන් තියෙනවා. පිනතර දන්නවා සතර සතිපට්ඨාන පිළිබඳව ඕනතරම් අපේ පින්නතර ධර්මයේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා උන්වහන්සේ වදාරනවා මහණනි මේ සතර සතිපට්ඨාන යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම් මං වග කියනවා දින 7කින් උනත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියනවා පින්නතුනි කිසිම දේශනාවක මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වගකීම බාරගත්ත දේශනාවක් නැහැ නමුත් සතිපට්ඨාන සූත්‍රයේ දුන්වහන්සේ වදාරනවා මං වග කියනවා මේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම් එයාට දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන්. එහෙමනම් මේ සිහිය නුවණ දිනු කරනවා කියන එක කොච්චර වටිනවද? එතකොට බලන්න ඒ ත්‍රිවිධ සුතරිත සම්පූර්ණ වුණොත් තමයි සතර සතිපට්ඨාන වැඩි වෙන්නේ. දැන් බලන්න පද කාලේ සාමාන්‍යයෙන් අය කිසි ශ්‍රද්ධාවකුත් නැහැ. පරිත්‍යාගශීලීත්වයකුත් නැහැ. සීලයක් පේන්නේ නැහැ. හැබැයි ඇවිල්ලා කියන අපි දැන් වඩන්නේ සතර සතිපට්ඨාන කියලා. වැඩෙනවද? වැඩෙන්නේ නැහැ. වැඩෙන්න නම් මේ දේශනාව අනුව අනුපිළිවෙලට මේ හොඳට දීරු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඔන්න සතර සතිපට්ඨාන වැඩෙන්නේ. එහෙමනම් බලන්න පින්නතුනි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට මේ උතුම් සතර සතිපට්ඨාන දිනු වෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට මොනවද අපිට ලැබෙන්නේ? සතර සතිපට්ඨාන දිනුණා කියලා කියන්නේ බෝධ්‍යංග ධර්ම හත ලැබෙනවා. බෝධි අංග කියන වචනේ සද්ද වෙලානේ මේ වචනේ හැදිලා තියෙන්නේ. මාත්‍ර අවබෝධයට අවශ්‍ය අංග මොනවද අවබෝධයට අවශ්‍ය අංග හැටියට තියෙන්නේ සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය එතකොට බලන්න පින්නතුනේ මෙන්න මේ අංග 7 අවබෝධයට අත්‍යවශ්‍යයි. අර සතිය බෝධ්‍යංගයක් කියලා ආවෙත් අර සිහිය. ඊළඟට විරිය ධම්මවිචය ධම්මවිචය කියලා කියන්නේ බොහොම නුවණින් විමසනවා සොයනවා කියන විචය කියලා කියන්නේ. බොහොම නුවණින් ද නුවණ ධම්මවිචේ සම්බුද්ධංගය අවබෝධයට අත්‍යවශ්‍යයි. නුවණ විමසීම යෝනිසෝ මනසකාරය මෙතන තියෙන්නේ. ඊළඟට පින්නතුනි විරිය වීරිය අත්‍යවශ්‍යන්ට නේද සතර සම්මා ප්‍රධාන වීරිය හැටියට තියෙන්නේ. ඒ වීරිය නැතුව මේක කරගන්න බෑ. වීරිය අත්‍යවශ්‍යයි. වීර්ය සම්පූර්ණංගේ. ඊළඟට වීර්ය නිසා ප්‍රීතියක් ලැබෙනවා. දැන් බලන්න කෙනෙකුට සිහිය තියෙනවා නම් හොඳට නුවණ විමසීමකින් විමසීමක් තියෙනවා නම් ධර්මයේ පිටිබඳව ඊළඟට ඒ ඒ සාත් සාත් කරගන්න වීරියක් තියෙනවා නම් යාට ප්‍රීතියක් දැනෙන්නේ නැද්ද දැනෙනවා සාමාන්‍යයෙන් බලන්න සීලවන්තව ඉඳගෙන දානමය පින්කමක් කළා ලොකු ප්‍රීතියක් දැනෙනවනේ. ඉතින් මේ හිත দমনය කරමින් නීවරණ වලට යට නොවි ඉන්නකොට ප්‍රීතියක් දැනෙනවා. ඒක තමයි ප්‍රීති සම්බොජ්ජංගේ. ඒ ප්‍රීතිය ඒ සැනසෙල්ල තවත් යයි ඉස්සරහට යන. ඊළඟට පින්නතුනි පස්සද්දි. කයේ සිටෙහි සැහැල්ලුව. කායපත් සද්ද චිත්තපත් සද්ද කියලා කියන්නේ. එතකොට චිත්තචෛතසිකයන්ගේ සැහැල්ලුව, ධිතේ සැහැල්ලුව, කයේ සැහැල්ලුව. මේ දෙකම අවශ්‍යයි. දරදඬු කරගෙන මේ එහෙම යන ගමනක් නෙවෙයි. හරිම සැහැල්ලුවෙන් යන ගමනක්. පස්සත්ති. ඒ සැහැල්ලුවමයි මේ සමාධියට උපකාර වෙලා තියෙන්නේ. එතකොට බලන්න පින්නතුනේ මේ කියන ඊළඟට ඒ සමාධිය පින්නතුනි යථාර්ථය දකින්ට උපේක්ඛා සම්පජ්ජංගේ. ඒ සමාධියටත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැතුව ඉස්සරහට යන්නට උපේක්ෂාව ඒක විපස්සනාව ඇත්තටම ඒකත් අත්‍යවශ්‍යයි. ඒක බෝධ්‍යංග ධර්මයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. එතකොට බලන්න සතර සතිපට්ඨාන වැඩෙනකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනකොට විඥා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න අපට දැන් ආපහු මේ දේශනාව අනුස්මරණය කරලා බැලුවොත් කල්යාණ මිත්‍රාන් සහ ධර්මය ලැබුණා. ධර්මය නිසා සද්ධාව ලැබුණා. සද්ධාව නිසා නුවණින් විමසීමට යොමු වුණා යෝනිසෝ මනසකාරය ලැබුණා යෝනිසෝ මනසකාරය නිසා සිහිනුවන දෙක වැඩුණා සිහිනුවන දෙක නිසා ඉන්ද්‍රිය සංවර වුණා ඉන්ද්‍රිය සංවර වෙනකොට ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වුණා ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන වැඩුණා. සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩුණා. බොජ්ජංග ධර්ම වැඩුණා නම් විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව ලැබුණා. එහෙමනම් බලන්න පින්නතුනි මේ දේශනාව ඉතාම වටිනා දේශනාවක්. ඉතින් එහෙමනම් පින්වත් හැමදෙනාටම සසර ගමන නිමා කරන්නට මේ දේශනාවත් පිටුහලක් වේවා අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරංති Thank you. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.